නමෝ තස්ස භගවතෝ හරහතු සම්මා සම්බුද්දස්ස. අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ Nirodhayat Nirodha Samapattiyat ගැන. ඇයි මේ කාරණාව තපස්වරුන්ට කතා කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ? අද ගොඩාක් ස්වාමින් වහන්සේලා බොහොම නිවැරදි වැටහීමක සිටියත් මේ සම්බන්ධයෙන් සමහර ආයස්මතුන්ලා ස්වාමීන් වහන්සේලා යම් යම් වැරදි වැටහීම් වල ඉන්නවා කියලා මට දැනෙනවා මේ කාලයක් තිස්සේ. නිරෝධය කියලා කියන්නේ මොකද්ද කියලා අහුවාම ඒගොල්ලෝ ඉතාලි නෝ මේ කෙලෙස් ඔක්කොම නැති කරනවා කියලා. කෙලෙස් නැති කරන එක දුර්වලකම් නැති කරන එක අඩුපාඩු නැති කරන එක තමයි ඒගොල්ලෝ ඉතාලි ඉන්නවා මේ නිරෝධය කියලා. ඒක වැරදි වැටහීමක්. නිරෝධය කියලා කියන්නේ අපි වඩන මාර්ගයට නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ ඒ වඩන මාර්ගයෙන් අට ගන්නා වූ ඵලයට. මේක එක නිර්වචනයක්. නිරෝධයටත් නිරෝධ සමාපත්තියටත්. තව නිර්වචනයක් කිව්වාම නිරෝධය කියලා කියන්නේ <clears throat> නැති කිරීම නෙමෙයි අට ගැනීම වළක්වන එක. මේක තව නිර්වචනයක්. එහෙනම් අපි වඩන මාර්ගයට අදාළ වචනවල නිවැරදි අර්ථය අපට වැටහිච්ච නැති නිසාත් අනන්ත අප්‍රමාණ අපට මාර්ගේ වැරදිලා තිනවා. මගේ ළඟ රාගය තියෙනවා. ඒ භික්ෂුව දන්නවා මට රාගය තියෙන බව. නමුත් ඒ භික්ෂුව උත්සාහ කරනවා නම් ඒ රාගය නැති කරන්න මම පොරොන්දු වෙනවා. පිරිණිවන් පානකම් එයාට ඒක කරන්න බෑ කියලා. එහෙනම් රාත්පලයේදී Nirodha Samapattiයේදී කුමක් සිද්ධ වන්නේද භික්ෂුවගේ විඥාණයට නැවත රාගය අට ගැනීමයි නවත්තන්නේ. එහෙම නැතුව තියෙන රාගය නැති වෙන්නේ එහෙනම් අපේ අඩුපාඩු දුර්වලකම් අපි සංසාරයෙන් ගෙනාපු ටික තියෙනවා. නැවත හටගන්න. ඒකයි මේ Nirodhe කියලා කියන්නේ. නැවත හට ගැනීම වළක්වන එක. එහෙනම් අපේ යම් යම් දේවල් අපේ සිතුවිලි වල තිබුණාම දුර්වලකම් අඩුපාඩු තිබුණාම ඒවා නැවත අටගන්න එක නවත්තනවා. එහෙනම් කොහොමද මේක වඩන්නේ? මේක ප්‍රායෝගිකව කොහොමද පුරුදු කරන්නේ? මේක දැනගත්තට මදි. ඒක දැනුමක් විතරනේ. එහෙනම් Nirodhe කියලා කියන්නේ නැති කිරීමක් නෙමෙයි අලුතෙන් අට ගැනීම නවත්තන එක. එහෙනම් කොහොමද ඒක කරන්නේ? කොහොම විදිහට අපි පුරුදු කරන්නේ? කොහොමද අපේ මානකමේ ජීවිත අපි ගත කරන්නේ කියලා අහුවම සරල උත්තරයක්. අපි ඇස්සරලා බලනකොට මේ නාම රූප අපට පේනවා, ගස් කොළන් පේනවා. මේ දකින්න හැම නාම රූපයක් තුලම අපට ලෝභ, දේශ, මෝහ ඇති වෙන්න ඇති කලින් හැබැයි දැන් ඇතිවීම නවත්තන ක්‍රමයට දකින්න ඕනේ. එකක්වත් අපි දකින්නේ ඒවා පේනවා. පේන දේ තුල කෙලෙස් නිර්මාණය වෙන්න විදියක් නැහැ. එහෙනම් අපිට දැක්කාම අසුවල් දේ මේම තිබුණාය, මෙසුවල් දේ මේම තිබුණාය, අසුවලා මේම කළාය, අසුවලා මේම ඇසුරුණාය කියලා අපිට කියන්න විදියක් නැහැ. හේතුව අපි දැක්කේ නැහැ. අපට පෙනුණා. පෙනිච්ච දේ පිළිබඳ අපට ප්‍රශ්නයක් නැහැ. බලන්න අර Nirodhe වඩන ක්‍රමවේදය. හරි සරලයි. ක්‍රම කීපයක් තියෙනවා. අපි සරල ක්‍රමයක් මේ කතා කරන්නේ. මෙච්චර කාලයක් අපට ශබ්ද හැවුණා. ඒ ශබ්ද ඇහිච්ච නිසා නිന്ദා ප්‍රශංසාව කියන දෙක අමුරගත්තා. ප්‍රශංසාවේදී ප්‍රීති වුණා, නිന്ദාවේදී අපි පොර බැද්දා. එහෙනම් නිന്ദාවට අපි ගැටුණා, ප්‍රශංසාවට අපි සතුටු වුණා. දැන් දෙතනම අපි ඉදීමට නෙමෙයිද මේ හේතු අදලා තියෙන්නේ. එහෙනම් කොහොමද Nirodha සම්මා සෝතය තුළ වඩන්නේ? <clears throat> අද ඉඳලා කිසිම දෙයක් හාන්න යන්න එපා. සවන් දෙන්න යන්න එපා. ඇහෙන බව දැනගන්න. ඇහෙනව නම් අපට ප්‍රශ්නයක් නෑ. ඒතු අපි හාලා නෑ. ඒ නිසා අපිට ඒක ප්‍රශ්නයක් වෙන්න බෑ. මොකද්ද මේක? මොකද්ද අරක? ඇයි මේම උනේ කියලා කිසිම දෙයක් දැනගන්න එපා. දැනෙන දේ පමණක් දැනගන්න. මේක දැනෙනවා මට. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. ඒතු මම දැනගත් එකක් නෙමෙයි ඒක. දැනෙනවා. එහෙනම් අද අපේ ජීවිතයේ Nirodhaය අපිව ඈත් වෙලා යන්නටත් Nirodha කියන සමාපත්තිය වඩන්නට අපි අදක්ෂ වෙලා තියෙන්නත් ප්‍රධානම හේතුව තමයි අපි විසින් යමක් කරන ක්‍රියාවලියක් තියෙනවා. ඒ නිසා Nirodhaය වැඩෙන්නේ නැවත නැවත පැවැත්මක් තමයි හටගන්නේ. අද අපේ ජීවිතේ අනන්ත ප්‍රමාණ ওই ප්‍රශ්නේ තියෙනවා. දානශාලාවට එනකොට ඒව අතු ගාලා නැහැ. අතු ගාලා නැහැ කියලා අපි දැක්කාම මේ වත කරන්නේ කවද කියලා එයාට තඩි බාණ්ඩ හිතෙන්නේ නැද්ද? අතු ගාලා නැති බව පේනවා. ඒක දකින්න එහෙනම් එයාට හිතෙනවා ඒක පේන නිසා ඒක අතු ගන්න ඕනේ ඒක පිරිසිදු කරන්න ඕනේ එයා කොස් අරගෙන බොහොම වත්පිළිවෙතක් වශයෙන් අමදිලා ඒක ලස්සනට පිරිසිදු කරනවා එයා කවදාවත් එලා දකින්න හේතුව එයාට ඒක පෙනිලා හැබැයි බැරි වෙලාවත් මේවා හොදලා නැහැ මේක පියදාලා නැහැ මේක අතුගාලා නැහැ කියලා දැක්කනම් එදාට දානශාලාව ඇතුළත ලේ බින්දු වගිරෙන්න පුළුවන්. ඇයි දබර වෙලා කෑ ගහලා බැනගෙන ඒවා ඇවද්දසන්න සීමාවට වෙනකම් යනවා ප්‍රශ්නේ. එහෙනම් Nirodhe කියලා කියන්නේ මොකද්ද? දකින්න එකක් නෙමෙයි පේන එකක්. අහන එකක් නෙමෙයි හැයන එකක්. දැනගන්න එකක් නෙමෙයි දැනෙන එකක්. සිතන එකක් නෙමෙයි සිතන එකක්. වාඩි වෙලා යම්කිසි කෙනෙක් පිළිබඳ මොනාර එකක් කල්පනා කරලා බලන්න මොනතරම් ලෝභ දේශ මොහ නිර්මාණය වෙනවද කියලා මොනතරම් ඉපදීමට හේතු සකසනවද කියලා හැබැයි සිතන දේ පමණක් නම් සීමාව. එතනින් එහාට අපි යන්නේ නැත්නම් හිතන්නේ නැත්නම් හිතන දේ පමණක් දැනගන්න ඕනේ. ඒක ලෝභ දේශ මොහ නැයි මම හිතුවේ නෑනේ. අයිතිකාරය නෑනේ. කෘතිමේ වැස්සක් වස්සනවා. එහෙනම් මේ වැස්ස වස්සපු කෙනාට අපි ප්‍රශංසා කරන්නේ නැද්ද? අයිතිකාරයෙක් ඉන්න ඔය වැස්සට. නිකන් එකපාරට කිගුරුන් සහිත වැසක් එනවා. ඒකට කාලගුණ දෙපාර්තමේන්තුව අපි ප්‍රශංසා කරන්නේත් නැහැ. රටේ නායකයන්ට අපි ප්‍රශංසා කරන්නේත් නැයි. ඒ වැස්සට අයිතිකාරයෙක් නැහැ. තාපසයාගේ අසකන දිව නාසය සමසිත මේ නාම රූප සංඥා සංස්කාර ධර්මයන් එක්ක මේ විදිහට ගනුදෙනු කරන්න ඕනේ. එයා ලෝකයේ කිසිම දෙයක් දකින්නේ පේන බව විතරක් දැනගන්නවා. තාපසයා ලෝකයේ කිසිම දෙයක් සවන් දෙන්නේ නැහැ. ඇයෙන බව දැනගන්නවා. තාපසයා කිසිම දෙයක් ලෝකේ දැනගන්න යන්නේ දැනෙන දේ පමණක් දැනගන්නවා. අද අපි දැනගත්ත දේවල් නේද ඕපදූප බවට පත් වෙලා තින්නේ. අනුන්ගේ තොරතුරු බවට පත් වෙලා තින්නේ. අනුන්ගේ දුර්වලකම් අඩුපාඩුකම් බවට පත් වෙලා අපේ සිත කොඳුරන්නේ කම්පාවට පීඩාවට පත් වෙන්නේ. බලන්න අපි දැනගත්ත දේවල් හැම එකක්ම අපට ඉපදීමට හේතු වෙලා. එහෙනම් අපි දැනෙන දේ පමණක් දැනගත්තාම අපට ප්‍රශ්නයක් නෑ. ඒතුව ඒක දැනගත්තේ මම නෙමෙයි. ඒක දැනගත්ත පුද්ගලයෙක් නෑ සත්වයෙක් නෑ. එහෙනම් ඒ කර්මය අවෝසි කර්මයක්. මම දාරු කීලිය. මගේ නම වැලිවිට පුඤ්ඤසාර වෙන්න පුළුවන්. හැබැයි මගේ නම හදේ ඉඳලා දාරු කීලිය. මගේ නම වැලිවිට රතන ජෝති වෙන්න පුළුවන්. නමුත් මගේ නම හදින්දලා දාරු කිරිය අපේ සියලුම නන් ටික අපි අවලංගු කරලා දාරු කිරිය කියන නමට නැවත අපි මානකම අලුත් කරගන්නට අවශ්‍යයි දාරු කිරිය උත්තමයන් වහන්සේට තමයි මේ කමඨාන නිවැරදිව තේරුනේ එහෙනම් මහා සංඝරත්නයේ සංඝං සරණං ගච්ඡාමි කිනකොට අපි කියනවා දාරුකීරිය රාතන් වහන්සේ සරණං ගච්ඡාමි කියලා. හේතුව අපිත් දැන් වඩන්න යන්නේ දාරුකීරිය රාතන් වහන්සේගේ කමඨාන. අපි මේ ලෝකේ දකින්න හැමතැනම අපට ප්‍රශ්නයකට අරන් නැද්ද? දකින්නවා කියලා කියන්නේ මෙයා විඳිනවා කියන එක. විඳිනවා කියන්නේම ඒ හේතුව නිසා අටගන්න ඵලය විඳවීම. ඒ නිසා අපි හැමෝම කුටිවල විඳවන්නේ නැද්ද? මානකමේ විඳවන්නේ නැද්ද? ජීවිතේ හැම මොහොතකම අපට විඳවීමක් නෙමෙයිද මේ ඇති වෙලා තියෙන්නේ? ලෝභයෙන් විඳවනවා, ද්වේෂයෙන් විඳවනවා, රාගයෙන් විඳවනවා, මෝහයෙන් විඳවනවා, උදකලාවෙන් විඳවයි. උදකලාව මම හදාගත් එකක්. පරිසරය මම හදාගත් එකක්. නිෂ්කලංකභාවය මම හදාගත් එකක්. ඒ නිසා තමයි මම ඒවා තුල විඳවන්නේ. කෝ දාරු කිරිය, දාරු කිරිය අතුරුදාන් වෙලා. පේන බව දැනගන්න, හැයෙන බව දැනගන්න, ඇඟෙන බව දැනගන්න, සිතෙන බව දැනගන්න, කිසිම දෙයක් හිතන්න යන්න එපා, දකින්න යන්න එපා, ආන්න යන්න එපා, දැනගන්න යන්න එපා. මේ මොන දාරුකිරිය මහරහතන් වහන්සේ නැවත ජීවමානයි මහතුලින් එහෙනම් Nirodhe කියන එක තුල අපි වැරදි වැටීමකට හිටියා මගේ රාගය එහෙමම නැති වෙලා යනවා. Nirodha වෙලා යනවා. මගේ द्वේෂය Nirodha වෙලා යන කවදාකවත් අරා යන්නේ නැහැ කියලා මම හිතාන හිටියා. වසලයා මේවර මේක පොඩ්ඩක් අතුගාපන්. වසලයා කොහෙද යන්නේ? කැම කනා කාලවර ඕම කියලා රාතේ කතා කළාලු. මිනිස්සු කම්පා වුණාලු. මේ මිනිස්සුන්ටයි මේ වසලයා කියලා කතා කරන්නේ. ඇයි මිනිසුන්ට මේ වගේ සැර වචන කතා කරන්නේ? මෙයා කොයි වෙලේ ගැටෙනවනේ, තරහා යනවනේ. කවුද මේ द्वේෂය තියෙන රාත්‍යෙකුට රාත්පලේ දුන්නේ කියලා භාග්‍යතුමාන්තරකින් සැලකරනවා කාරණාව. පින්වත් භාග්‍යතුන් වහන්සේ අසෝලා රාතේ කියලා කියන කතා කරන්නවත් දන්නේ නැහැ. කට ඇරියාම මිනිසුන්ට පොල්ලෙන් ගැව්වා වාගේ. භාග්‍යතුන් වහන්සේ කියනවා පින්වත් උපාසකේනි 500ක් බවල බමුණු කුලවල හිටපු නිසායි බමුණු මාන්න්‍ය සංසාරයේ පුරුද්ද. නමුත් එයා තුල එහෙම දෝෂයක් නැහැ කියලා කියනවා. බලන්න ඒ පුරුද්ද මොනතරම් අපේ සංසාරේ ගිහින් තියනවද කියලා. එහෙනම් අපේ ජීවිතේත් අපි පුරුදු කරන දේවල්, අපි දකින දේවල් අපට පුරුද්දක් බවට පත් වෙනවා නේද? හැමදාම කාන්තාවගේ රාගයෙන් දැකලා දැකලා දැකලා පුරුදු වුණාම නිකන් සිවුරු කැල්ලක් දැක්කත් අපර රාගයෙන් තමයි පේන්නේ. ඇයි? රෙදි දකින්න බෑ රාගයෙන් පේනවා. හැම දෙයකම තරහා වෙලා වෙලා කවුරු හරි කෙනෙක් නිකන් ඉන්න එක දැක්කම තරහා යනවා. අතු වෙල වෙනවා, ගස් වෙල වෙනවා. ඒකටත් තරහා යනවා. මල් ගස් වලට වතුර දාලා නැහැ. ඒත් තරහා යනවා. මොකද ප්‍රශ්නය द्वේෂයෙන් දැක්කාම द्वේෂය පුරුදු වෙලා අර රාතන් වහන්සේට වාගේ නිකන් තරහා යනවා. රාගය පුරුදු කරලා කවුරු දැක්කත් රාගය ඇති වෙනවා. ලෝභය පුරුදු කරලා මොනවා දැක්කත් ගන්න හිතනවා අයිති කරගන්න හිතනවා. ඇයි සංසාරයේ ලෝභය වඩලා පුරුදු කරලා. නිරෝධය පුරුදු කරන්න. නිරෝධය පුරුදු කරනකොට අපි තුල තියෙන දේවල් නැති වෙන්නේ හැබැයි නැවත හටගන්නක නවත්තන්න පුළුවන්. යලි යලි නිර්මාණය වෙන ධර්මතාවය නැති කරන්න පුළුවන්. නිරෝධයෙන් කරන්නේ ඒක. යම් කිසි කෙනෙක් රාහත් වුණාම එයා රාගය අඳුරන්නේ නැද්ද? කසාද බැඳලා හිටියේ නම් දරුවා ඇදුවා නම් එයා පැවිදි වෙනකොට වයස අවුරුදු 40යි 45යි නම් එයා රාගය අඳුරන්නේ නැද්ද? හොඳට අඳුරනවා. හැබැයි රාගය හටගන්න. හැබැයි රාගය දන්නව අඳුරනවා. ඒක නැති කරන්න බෑ. බලන්න Nirodha කියන එක මොනතරම් ශ්‍රේෂ්ඨ මංගල කරුණක්ද කියලා අපි වැරදි වැටීමකින් හිටියේ. අර පුංචි කාලේ රාගය අඳුරන්නේ නැතුව උඩ පනිනවා අපි කලිසමක් නැතුව දුවනවා අන්න එහෙම එකක් එයි කියලා අපි හිතාගෙන ඉන්නවා ලෝභය අඳුරන්නේ නැතුව වටිනා දේ සිසි කරනවා 500 කොලයක් අතට දුන්නා මේක අපල කාලා දානවායි එයා මුදල් අඳුරන්නේ වටිනාකම අඳුරන්නේ රුපියල් 500 කොලයකුයි කිරි බෝතලයකුයි දික් කරාම දුව කරලා කිරි බෝතල උදුල්ලා අරන් බීලා දානවා. ඇයි රුපියල් 50ක් වටින කිරි බෝතලයට ගොඩාක් වටිනවා. අර 500 අර විසි කරලා දාන. ඇයි? ඒකේට වටින්නේ ඒක කොලයන්. මෙන්න මේ විදිහට ලෝභය නිරෝධ වෙයි කියලා අපි තානින්නවා. කවදාවත් පින්වත් ස්වාමීන් වහන්සේලා දැනගන්න ලෝභයක් එහෙම නිරෝධ වෙන්නේ එදා දකපු 500 ඒ වටිනාකම අදත් ඒ 500 තියෙනවා. හැබැයි ඒකෙන් අපිට වැඩක් නැහැ. ඒ නිසා ඒ 500 පිළිබඳ අදහස් පාළ වෙන්න එහෙනම් 500 පිළිබඳ ලෝභය ඇති වෙන එකයි නවතින්නේ 500 නැති කරන්න බෑ නිරෝධය කියන්නේ මෙන්න මේ වඩන මාර්ගයට ඒ වඩලා ඒ தත්ත්වයටපත් වුනාම ඒ ඵලයට රාත් ඵලයට තමයි නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. නිරෝධයයි නිරෝධ සමාපත්තියයි පටල ගන්න එපා. ඒ මොනොත් කමඨාන වැරදෙනවා. මාර්ගය වැරදෙනවා. අපේ මානකම පැටලෙනවා. එහෙනම් Nirodhe කියලා කියන්නේ තියෙන දේවල් අර මකන කැලලකින් පැන්සලේ ලියපුවා මකනවා වාගේ ඕදලා දූවිලි අරිනවා වාගේ මේක නැති කරන්න බෑ. අට ගැනීම නවත්තන්න පුළුවන්. වළක්ව ගන්න පුළුවන්. එහෙනම් අපි කලින් දැනගත්ත ලෝභය තාමත් දන්නවා. රාගයක් දන්නවා. ද්වේෂයක් දන්නවා. හැබැයි දැන් තරහා යන්නේ දැන් රාගය ඇති වෙන්නේ දැන් එකතු කරන්න ඒන අත ගැනීමයි නැවතිලා තියෙන්නේ තිබිච්ච දේ ඒ විදිහටම ක්‍රියා විරහිත වෙලා තියෙනවා මෙන්න මේක තමයි කමඨාන මේක තමයි Nirodhayat Nirodha Samapattiyat මේක අපි පුරුදු පුහුණු කරන්නට ඕනේ එහෙනම් අපේ ජීවිතවල අනන්ත ප්‍රමාණ නිරෝධය පිළිබඳව නිරෝධ සමාපත්තිය පිළිබඳව වැරදි වැටහීම් තිබුණා නම් අනවබෝධයකින් වරදවා තේරුම් අරගෙන අපි පුරුදු පුහුණු කළා නම් මේක තේරුම් ගන්න සමහර වෙලාවට කුටිවල වාසය කරනකොට පින්වත් ස්වාමින් වහන්සේලා කම්පා වෙනවා මට දැනෙනවා. මොකද්ද ඒ කම්පාවට ඒ චේතනාවට හේතුව කියලා ඔයලා බලනකොට පෑදිලිව පේන එකම එක දෙයයි. එදත් රාගේ තිබුණා මාන වෙලා අදත් තියෙනවා. මේක නිරෝධ වෙන්නේ නැහනේ. නැති වෙන්නේ නැහනේ කියලා කලබල වෙනවා. එදත් තරහා ගියා. අදත් තරහා යනවා. මේ ද්වේෂය නැති වෙන්නේ නැහනේ. මොකද්ද මේ මාර්ගය? ප්‍රතිඵල නැහනේ. එදා තරහා ගියා. එදා ගෙදර බඩමුට්ටු සේරම පොඩි කළා. අද තරහා යනවා. ඌලගෙන ඉවසගෙන ඉන්නවා. එහෙනම් අද ප්‍රතිචාර නැහැ. එහෙනම් මේ Nirodha යම් පමණ දුරට වැඩිලා සමාපත්තිය නැහැ. නමුත් යම් පමණ දුරට වැඩිලා එදා රාගය ඇති වෙච්ච ගමන්ම Tamanට අඳුන කට්ටිය හිතවත් කට්ටියට සම්බන්ධ වෙලා කොමාරයක පිනව ගන්නවා අනාචාරය ඇසිරෙනවා අද රාගය ඇති වුණාම ඒක වාව ගන්නවා ඒක දරා ගන්නවා මැඩලනවා එහෙනම් යම්කිසි මට්ටමකට නිරෝධ සමාපත්තිය වැඩිලා තියෙනවා ওই උත්තරීතර තැනට නොගියට එහෙනම් මාර්ගය වැඩෙනවා වැඩමින් පවතිනවා අපි දවස ගන්න දියුණු වෙනවා අපි ලෝකෝත්තරව තථාගතයන් වහන්සේට ලං වෙනවා මේක අපි දැනගන්නට අවශ්‍යයි ඒ ධර්මතාවය තුළින් අපි සැනසෙන්නට සෑයීමටපත් වෙන්නට අවශ්‍යයි එහෙනම් මාර්ගය වැඩෙන්නේ නෙමෙයි වැඩෙනවා. රාගය හඳුරනවා. හැබැයි එදා තිබිච්ච ප්‍රතිචාරය අද නැහැ. අද නැහැ. එදා ඒක ඇති වෙච්ච ගමන්ම ටග්ගල පිටත් වෙලා යනවා. අනාචාරය ඇතිරෙන්න. අද වැටුණා මේක අනිත්‍යයි කියලා දකිනවා. ඒකෙන් ඇති වැඩක් නැහැ කියලා දකිනවා. ඒක විරාගයෙන් පාර දීලා මැඩලනවා. අද මොනතරම් ශ්‍රේෂ්ඨ දේ උත්තමයා. ඒ තාපසයා ශාසනයේ වැඩ සිටින්න වැඳුම් ලබන්න සුදුසුකම් ලබලා සිටිනවා. අද ඒ කියන නිරෝධ මාර්ගය වැඩමින් පවතිනවා. එහෙනම් මේ විදිහට අපි තුල තියෙන කෙලෙස් අපි නිරෝධ කරන ගමන් වැඩ සිටින්නේ තාම රාහත් ඵලයට ආවෙ නැහැ. සමාපත්තියට සමවැදුන්නේ හැබැයි මේවා ක්‍රමානුකූලව මඩලමින් පවතිනවා. නිරෝධ වෙමින් පවතිනවා. ක්‍රමානුකූලව ක්‍රියා විරහිත වෙමින් පවතිනවා. දවස ගානේ මම ක්‍රමානුකූලව ශ්‍රේෂ්ඨ වෙමින් පවතිනවා. ඒකින නිර්වාණයට මම ලං වෙමින් පවතිනවා. මේක තාපසය හැමදාම උදෑසන අවදි වෙලා සිතන්නට අවශ්‍යයි. ඒක තුලින් සැනසෙන්නට සෑයීමටපත් වෙන්න අවශ්‍යයි. එහෙම නැත්නම් මානකම විඩාවන් මානකම පටිගියන් මාන මහානකම කලකිරීමක් ශාසනය සිවුරා කතරලා යන්න හිතනවා හේතුව එයා තුල වැඩෙන දේ එයා දන්නේ නැහැ ඒ නිසා සැනසෙන්න විදියක් නැහැ එයා හැමදාම කම්පාව මිලට ගන්නවා කම්පාව රජ කරනවා එහෙනම් අපි තුල මානකමේ විඩාවක් නොදැනෙන්න මානකමේ කම්පාවක් නොදැනෙන්න අපි තුල වැඩෙන දේ නිතර දැකලා සතුටු වෙන්නට ඕනේ සැනසෙන්නට ඕනේ සන්තුෂ්කෝච සුබරෝච කියන ධම්මපදයට අනුව අපි සන්තෝෂ වෙලා ඒක තුලින් සෑහීමටපත් වෙන්න ඕනේ මානකමේ සෑහීමටපත් වෙන උත්මයා කවදරි දවසක නිරෝධ සමාපත්තියෙන් පිරිනිවන් පානවා නිරෝධ සමාපත්තියෙන් සැනසෙනවා ඒක තථාගතයන් වහන්සේගේ පොරොන්දුවක් ගුරුවරයා වන මගේත් පොරොන්දුවක් එහෙනම් නිරෝධය කියලා කියන්නේ තියෙන මතකයන් මකන එකකින් මකනවා වාගේ නෙමෙයි ඒවා ක්‍රියා විරහිත වෙනවා අලුතෙන් අටගන්න එක නවතිනවා නිරෝධය කියලා කියන්නේ අලුතෙන් අටගන්න එක නවත්තන එක අලුතෙන් සිතුවිල්ලකින්වත් මානසිකවත් ඊනෙන්වත් කිසිම මොහතක අදාසකින්වත් කෙලෙස් ඇති වෙන්නේ නැත්නම් රාසින්වත් පව කරන්නේ නැත්නම් එයා ඒකින නිරෝධය වඩලා ඉවරයි නිරෝධ සමාපත්තියට පත්ලා ඉවරයි එයාත් නිරෝධ සමාපත්තියත් අතර කිසිම වෙනසක් නැහැ එයා ඒක බවට පත් වෙලා එහෙනම් මේ කියන නිරෝධයත් මේ කියන නිරෝධ සමාපත්තියත් මේ විදියට වඩමු මේ විදියට පුරුදු පුහුණු කරමු අපි ලබාපු මිනිසත් භවයේ මානකම සම්පූර්ණ කරගෙන මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙලා පිරිනිවන් පාන්න මේ නිරෝධය හා නිරෝධ සමාපත්තිය පිළිබඳව අපට ලැබිච්ච කමඨාන අවබෝධය දැනුම ප්‍රඥාව හොඳට ප්‍රයෝගී කරගෙන සියලු කෙලෙස් වල ක්‍රියාවිරහිත භාවය ඇති කරලා සියලු කෙලෙස් වලින් නිදහස් වෙලා ඉපදීම නිදහස් වෙලා පැවැත්ම නිදහස් වෙලා මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවන් පාන්න මේ අවබෝධයේ කමඨාන අපි සියලුම දෙනාට නිව නිවීම පිණිසම පිරිනිවන් පෑම් පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි